එහෙමනම් ජය වේ අපට ඔබ සිහි කර යන ගමන සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණයන් සිහිපත් කරගෙන අපි යන්නේ කොහාටද සංසාරේ අතහැර දමා නිර්වාණය කරා තමයි අපි පිටත්ව යන්නේ ඒ සඳහා අපි බුදු ගුණ මෙනෙහි කරන්න ඕනේ, ධම් ගුණ මෙනෙහි කරන්න ඕනේ, සංඝ ගුණ මෙනෙහි කරන්න ඕනේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියන තුනුරුවන්ගේ අනන්ත ගුණයන් අපි පළමු කොට මෙනෙහි කරමු. එසේ මෙනෙහි කරලා සිරිත් පරිදි අපි ඕනෝන්ට මෛත්‍රී කරගෙන ඉදිරියට ගමන් කරමු. එහෙමනම් සෑම දිනාම බුදු ගුණ මෙනෙහි කරන්න දැන් ඇති දැන් අපි බුද්ධානුස්සති භාවනාව තමයි ඔය කළේ ඊළඟට අපි බුදුගුණ භාවනාව කරන්න ඕනේ බුදුගුණ භාවනාව කරනවා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැක වරණයි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වත් එකයි සම්බුදු සරණයි කිව්වත් එකයි සරණේ කියන්නේ පාදය බුද්ධං සරණං කියන්නේ බුදු පාපියුම ගච්ඡාමි කියන වචනේ තේරුම යමි කියන එකයි දැන් මෙතෙන්ද අපි දාගන්න ඕනේ උක්තයක් දාගන්න ඕනේ. ගච්ඡාමි කියන එකේ උක්තේ තමයි අහං කියන එක. දැන් පොඩි පාලි වාක්‍යයක් හදාගන්න. අහං බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදු පියාණන් වහන්සේගේ පාපියෝ මනුව යමි. ඒ කියන්නේ මොකද? බුදුහාමුදුරුව අනුගමනය කරනවා කියන එකයි. යමෙක් අනුගමනය කරනවා කියන්නේ අපිත් ඒ උතුමන් වහන්සේගේ ගුණයන් ඇති කරගන්නේ එක. ඇති කරගන්නේ එක. එතකොට අප විසින් ඊටාම ඉක්මනින් ඇති කරගන්න ඕනේ ගුණය තමයි බුද්ධ කියන ගුණය. බුද්ධ කියලා කියන්නේ කුමක්ද? සත්‍ය අවබෝධය. හොඳට මතක තියාගන්න බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයින්ටත් බුද්ධ කියලා කියනවා. එහෙමනම් අපි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. අනවබෝධය නිසා තමයි අපි දුක් විඳින්නේ. ලෝකයේහි යථාර්ථය නොදන්නා නිසා දුක් විඳිනවා. එහෙනම් දුකෙන් අත මිදෙන්න නම් අපි ලෝකයේහි යථාර්ථය දැනගන්න ඕනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි මෙන්න මේ ලෝකය දුකයි කියන එක තමයි ඉස්සල්ලාම අපි දකින්න ඕනේ මොකද පටිච්ච සමුප්පාදයට අනුවමයි ධර්මයේ දකින්න පුළුවන් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති පටිච්ච සමුප්පාදයේ දැක්ක අය පමණයි ධර්මයේ දකින්නේ එවනම් පටිච්ච සමුප්පාදේ දකින්නේ කවුද? ධර්මයේ නොදැක්කාය. ධර්මයේ දකින්නේ පටිච්ච සමුප්පාදේ දැක්කාය. එහෙමනම් පටිච්ච සමුප්පාදේ දැක්කට පස්සේ තමයි ධර්මයේ දකින්න පුළුවන්. එතකොට මේ හේතුඵල ධර්ම න්‍යායෙන් ඉස්සල්ලාම දකින්න ඕනේ ඵලය. ඊට පස්සේ තමයි හේතුව හොයාගෙන යන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ අපිට පෙන්නුව ඵලයක්. මොකක්ද මේ ඵලය? දුක. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ. මොකක්ද මේ දුක කියලා කියන්නේ? ලෝකය. ලෝකය කිව්වත් එකයි, දුක කිව්වත් එකයි. ජීවිත පැවැත්ම කිව්වත් එකයි. ජාතිය නිසා දිරනවා මැරෙනවා ශෝක වෙනවා විලාප කියනවා දුකටපත් වෙනවා දුම්නසටපත් වෙනවා වෙහෙසටපත් වෙනවා මෙන්න මේව තමයි බුදුහාමුදුරුව අපිට ඉස්සල්ලාම ඉදිරිපත් කරව ඵලය ජීවිත පැවැත්ම බලන්නේ කිව්වා ඒතර මේ ජීවිත පැවැත්ම දුකයි කියලා දැක්ක පුද්ගලයා මෙය අතහල යුතුයි කියලා තීරණය කරනවා අන්‍ය අතහල යුතුයි කියන තීරණය කරනවා සමගම ඒ තැනැත්තා ඒ තීරණයට අනුව ජීවත් වෙනවා. ලෝකය අතහල යුතුයි කියන අවබෝධයට අනුව ජීවත් වෙනවා. එතකොට ලෝකය අතහල යුතුයි කියලා තීරණය කරන්න නම් ලෝකයේ යථාර්ථය එක්තරා ප්‍රමාණයකටවත් අපි දැනගන්න ඕනේ. ඒ දැන ගැනීම සඳහා අපි සත්පුරුෂයෙක් හොයාගෙන යන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ හිතන්න ඕනේ විමසන්න ඕනේ තමා තුලින් අවබෝධ කරගන්න ඕනේ එතකොට සත්පුරුෂයෙක් හොයාගෙන ගියන් පස්සේ අපිට ඉස්සල්ලාම අහන්න ලැබෙන්නේ මොකද්ද පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පාදයට අනුව ධර්මය අහන්න ලැබෙනවා දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ ලෝකය දුක මත පිහිටා ඇත එතකොට ලෝකයේ ප්‍රകൃතිය මොකද්ද දුකයි මෙන්න මේක අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා හැබැයි මේක මහා ප්‍රාච් මහා අවබෝධයක් නෙමෙයි මෙතන තියෙන්නේ සුතමේ ඥානෙ ඉස්සෙල්ලාම ලැබෙන්නේ ගුරුවරයෙකුගේ මොවෙන් පිට වෙන හඳ කනට අරගෙන සුතමේ ඥානය කියන එකට තමයි ඉස්සල්ලාම්පත් වෙන්නේ. ඊට පස්සේ හිතන්න පටන් ගන්නවා. මේ ගුරුවරයා කිව්වේ ඇත්තද? අපිට මේවට කොච්චර එකඟ වෙන්න පුළුවන්ද? අන්න චින්තාමේ ඥාණයෙන් යනවා. ඒ චින්තාමේ ඥානය තමයි භාවනාමේ ඥානයට ඊට පස්සේ යන්නේ. යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් මේ ලෝකයේ යථාර්ථය ගැන හිතන්න පටන් ගන්නවා. අන්න භාවනාවේ ඥානය කියන්නේ එතනින් අන්න එතනින් තමයි විදර්ශනා ඥානයේවත් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. එතකොට අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන තැනින් තමයි ආරම්භ කරන්න ඕනේ. සත්‍ය අවබෝධ කරගන්නවා. ලෝකෙහි යථාර්ථය දකිනවා. ඊට පස්සේ එතනත්තා මොහොතක්වත් මේ ලෝකයේ තුල ඉන්න තීරණය කරන්නේ නැහැ යන්න තීරණය කරනවා නිසා. අන්නේ යන්න තීරණය තමයි නිස්සරණ අධ්‍යාසය කියලා කියන්නේ. සරණේ කියන්නේ පාදය, නියන්නේ කෙන්නම් කරන්නේ නික්මී යාමේ පාදය. නිස්සරණ අධ්‍යාසය. රැස් කරන අධ්‍යාසය ඉවරයි. රැස් කරන අධ්‍යාසය තමයි බොරු කියන්නේ, සතුම් මරන්නේ, හොරකම් කරන්නේ, කේලම් කියන්නේ දඬු මුගුරු ගන්නේ ඔක්කොම මොන අධ්‍යාසයෙන්ද රැස් කරන අධ්‍යාසයෙන්. නිස්සරණ අධ්‍යාසයේ ඇති වෙනකොටම සීලාදී ගුණ ධර්ම එතන පිහිටනවා. බොරු කියන්න යාට අවශ්‍ය නැහැ. හොරකම් කරන්න අවශ්‍ය නැහැ. පරුස වචන කියන්න කේලම් කියන්න දඬු මුගුරු ගන්න අවශ්‍ය නැහැ. සතුන් මරන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම අනවශ්‍ය දේවල් බවට පත් වෙනවා. සියලු පව් ලෝකේ සඳහාය සියලු කුසල් නිර්වාණය සඳහාය අන්න එතනින් එයා සියලු පව් හලවිතුයි කුසල් කළ යුතුයි කියන තීරණයටපත් වෙලා ඒ මත ජීවිතය පදනම් කරගන්නවා පාප කර්මයන්ගෙන් අයින් වෙලා කුසල් දහම් කරමින් ජීවත් වෙනවා ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඒකයි බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන තියෙන්නේ සරණේහි ගමනාර්ථය තියෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියන තැන තියෙන්නේ පිහිටාර්ථය. සද්ධර්මයේ මත ජීවිතේ ගොඩනගා ගන්නවා. සම්බුදු සරණයි සදහම් පිහිටයි කියන්නේ ඔන්න ඔකයි. ඊළඟට සංඝ රැකවරණයි. සංඝ රැකවරණය කියලා කියන්නේ ආර්ය සංඝ රත්නේ රැකවරණේ ලබා ගන්නවා. එතකොට බුද්ධං සරණං ධම්මං සරණං කියන මෙතෙන්ද එනකොට යාපි පුද්ගලයෙක්. ලෝකයේ පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්නවා සමගම නිස්සරණ අභ්‍යාසයේ ඇති වෙනවා. එතකොට යා කරන කියන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්න පටන් ගන්නවා. මොනවද ඒවා? පාරමිතා. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්නා වූ සියලුම දේවල් පාරමිතා නම් වන්නේය. පාරමිතා පුරන්නේ කවුද? ආර්යයන් වහන්සේලා, ආර්ය පුද්ගලයෝ. අන්න සංඝං සරණං ගච්ඡාමි කියන්නේ මොකද? ආර්ය සමාජයට ඇතුළු වෙනවා කියන එකයි. අර්ථාන්විතව යම්කිසි කෙනෙක් බුදුන් දහම් සඟුන් සරණ යනවා කියන්නේ ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක. හොඳට මතක තියාගන්න. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපාය භූමි. මේ බුදු වදන් මේවා කාටවත් නැහැ කියන්න පුළුවන් කමක් නැහැ. යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් එතන දහම් සරණක් තියෙනවා, සඟුන් සරණක් තියෙනවා තුනුරුවන් වෙන් කරන්න බෑ කාටවත්. තුනුරුවන් වෙන් කරන්න බෑ. යම් තැනක ධර්ම රත්නයේද එතන අවබෝධයේවත් බුද්ධ රත්නය, යම් තැනක බුද්ධ රත්නයේද එතන බුදු පිරිස එවත් සංඝ රත්නය. එහෙමනම් සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ආර්ය සංඝ රත්නයේ සමාජිකත්වය ලබා ගන්නවා. ආර්ය සමාජයේ සමාජිකත්වය ලබා ගන්නවා. බලන්න අර්ථාන්විත තිසරණය තුළ මොනතරම් ගැඹුරක් දකින්න පුළුවන්ද කියලා. දැන් සංගම් සරණං ගච්ඡාමි කියන රැකවරණාර්ථය. දැන් අපිට යම්කිසි ගොඩනැගිල්ලකින් රැකවරණයක් ලබා ගන්න තියෙනවා නම් ගොඩනැගිල්ල ඇතුළට යන්න ඕනේ. පිටේ ඉඳගෙන කොච්චර ගොඩනැගිල්ල වර්ණනා කළත් ඒක දිහා බලාගෙන හිටියත් කවදාවත් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ගොඩනැගිල්ලක් ළඟට ගිහිල්ලා ගොඩනැගිල්ල ලස්සනයි, හරිම වටිනවා. හරිම ලස්සනයි ඈ කිය කියා මේ ගැන වර්ණනා කර කර ඉන්නවා තෙමි තෙමි තෙමි තෙමි ඉන්නේ මේකා තෙමිලා නැහිනවා අන්තිමට තව කෙනෙක් මහා අවු වේලි වේලි ගොඩ නැගිලා ළඟට ගිහින් ගොඩ නැගිල්ල වර්ණනා කර කර ඉන්නවා ඇතුළට යන්නේ නැහැ මේක අවු වේලිලාම මැරෙනවා දුකටපත් වෙලා නේද ආම් පින්නතුනේ සංඝං සරණං ගච්ඡාමි කියන්නේ සංඝ සමාජයේ තුලට ආර්ය සමාජයේ සමාජිකත්වය ලබා ගන්නවා කියන එකයි. පැහැදිලි නේද? මේවා හොඳට තේරුම් ගන්න ඕනේ පින්නතුනේ. න්යා තේරුම් අරගෙන අපිට බුදුන් දහම් සඟුන් සරණ ගියාම හොඳට ඕම ඇති. වෙන මොකුත් ඕනේ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ. ධර්මයේ දැනගෙන ධර්මයට පහදිනවා නම් ආන් එතනත් ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. දැනගන්නේ මොන ධර්මයේද? ලෝක ධර්මය. පහදින්නේ මොන ධර්මයේද? ලෝකෝත්තර ධර්මයට. දැන පැහැදීම කියන්නේ ඔන්න ඕකයි. ලෝක ධර්මයේ දැනගෙන නිර්වාණ ධර්මයට පහදිනවා. මේ දැන පැහැදීමේ කොටස් දෙකක් තියෙනවා. එකත් එක තැනක සඳහන් කරලා තියෙනවා බුදු ගුණ දහම ගුණ සංගගනු දැනගෙන තුන්රන්ට පහදිනවයි කියලා. බුදුහාමුදුරුවන්ගේ ගුණ දැනගෙන බුදුහාමුදුරන්ට පහදිනවා. ධර්මයේ ගුණ දැනගෙන ධර්මයට පහදිනවා. සංගයා ගුණ දැනගෙන සංගයාට පහදිනවා. එතන දැන පැහැදීම වෙනස්. එතන දැන පැහැදීම ඇති කරගන්න පුළුවන් අඩුම තරමින් සෝතාපන්න පුද්ගලයෙකුට පමණයි. ඥා සෝතාපට්ටි අංග වශයෙන් දේශනා කරලා තියෙන බුද්ධේ අවිච්ඡප්පසාද ධම්මේ අවිච්ඡප්පසාද සංගේ අවිච්ඡප්පසාද අරියකන්ත සීල සෝවා සෝතාපට්ටි අංග එතකොට බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ දැනගන්න පුළුවන් අඩුම තරමින් සෝතාපන්න පුද්ගලයෙකුට පමණයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙකුටවත් බුදු ගුණ දැනගන්න බෑ බුදු ගුණ දන්නේ නැහැ සෝවාන් මාර්ගස්ත පුද්ගලයා හැබැයි ආර්ය පුද්ගලයෙ බුදු ගුණ දන්නේ නැහැ ප්‍රත්‍යඥයන් ගැන කවර කතාවද සම්මා සම්බුද්ධ කියන්නේ මොකද? පරෝපදේශ රහිතව සත්‍ය අවබෝධ කරගෙන තමාගේ දුක් නිමාගෙන අනික් අයගේද දුක් නිමා දීමට උපදෙස් දෙන හේන්නේවත් ධර්ම දේශනා කරන හේන් සම්මා සම්බුද්ධ නම් මනසේක. තමාගේ දුක් නිමාගෙන අනුන්ටත් දුක් නිමා ගැනීම සඳහා පාර පෙන්නනවා. අන්න සම්මා සම්බුද්ධ කියන වචනේ තේරුම. එතකොට බුදුහාමුදුරුවන්ට අනුන්ගේ දුක් නිවාගැනීම සඳහා පාර පෙන්වන්න පුළුවන් බව දැනගන්න නම් තමනුත් එක්තරා ප්‍රමාණයකට දුක් නිවාගෙන ඉන්න ඕනේ. සෝතාපන්න පුද්ගලයා 99.9ක් දුක් නිවාගත්ත පුද්ගලයෙක්. 99.9ක් දුක් නිවාගෙන තියෙන්නේ. තව තියෙන්නේ අභීතයි. ලැබීතයි තියෙන්නේ. අන්න එතෙන්දි සෝතාපන්න පුද්ගලයා දන්නවා මේ මට මේ මහා දුක නිමලා දුන්නේ කවුද කියන සෝතාපන්න පුද්ගලයාට අවබෝධයක් ඇති වෙනවා. කවුද? බුදු පියාණන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි. අන්න එතෙන්දි සෝතාපන්න පුද්ගලයා දන්නවා බුදුහාමුදුරුව සම්මා සම්බුද්දයි කියලා. තේරුණා නේද? ඔය ඔය තමන්ගේ දුක් ප්‍රමාණය එක්තරා ප්‍රමාණයකටවත් නිමා ගන්න නැතුව නම් මොනවා කරලවත් බුදුහාමුදුරන්ට අපේ දුක් නිමා දෙන්න පුළුවන් බව දැනගන්න බෑ. ධර්මය සම්දිට්ඨිකයි කියලා දැනගන්න නම් ධර්මයෙන් සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලබන්න ඕනේ. සාන්දෘෂ්ටිකව ලබන අවම ප්‍රතිඵලය තමයි සෝවාන් ඵලය. ඔය දිව්‍ය සම්පත් ලබන එකවත් බ්‍රහ්ම සම්පත් ලබන එකවත් බුදුදහමෙන් ලබන ප්‍රතිඵලයක් නෙමෙයි. ඒව ලබන්න තවත් ඕන තරම් ධර්ම තියෙනවා. එහෙමනම් ධර්මයේ සම්දික්තිකය දැනගන්න නම් තමන් ප්‍රතිඵල ලබාගෙන ඉන්න ඕනේ. සෝවාන් මාර්ගස්ත පුද්ගලයා ප්‍රතිඵල ලබාගත් කෙනෙක් නෙමෙයි. ඒ සඳහා ඉදිරියට ගමන් කරන කෙනෙක්. එහෙමනම් ධර්මයේ සම්දිට්ඨිකයි කියලා දැනගන්නත් අඩුම තරමින් සෝවාන් ඵලයට යන්න ඕනේ. සංඝයා සුපටිපන්නයි කියලා දැනගන්න තමන් සුපටිපන්න වෙන්න ඕනේ. සුපටිපන්න පුද්ගලයා දන්නවා අද සුපටිපන්න උජුපටිපන්නතාදී ගුණයන්ගෙන් යුක්ත සංඝ රත්නේ වැඩ ඉන්න බව. එහෙමනම් තමනුත් සම්මාදිට්ඨිය දැන් සුපටිපන්න කියලා කියන්නේ මොකන්ද? සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළු වුණා කියන එකයි සුපටිපන්න කියන්නේ ඒකයි. එහෙමනම් අදස් සුපටිපන්න සංඝයා ඉන්න බව දැනගන්න නම් තමනුත් සුපටිපන්නතාවයටපත් වෙන්න ඕනේ. එතකොට අරියකන්ත සීලයේ තියෙන්නේ සෝවාන් ඵලයේ සෝතාපන්න පුද්ගලයෙකුට ආර්ය පුද්ගලයෙකුට ප්‍රත්‍යඥයන්ට අරියකන්ත සීලයක් නැහැ. එතකොට අරියකන්ත සීලය කිව්වත් එකයි පාරමිතා සීලය කිව්වත් එකයි. ඒතොර මෙන්න මේ බුදු ගුණ දැනගෙන, දහම් ගුණ දැනගෙන, සංඝ ගුණ දැනගෙන පැහැදීමත් අරියකන්ත සීලයක් තියෙන්නේ සෝවාන් ඵලයටපත් වුණ පුද්ගලයෙකුට පමණයි. එතකොට මෙතන මේ දැන පැහැදීම කියන්නේ මොකක්ද කියන එක ඊළඟ ප්‍රශ්නය. දැන පැහැදීම කියන්නේ මොකක්ද? ලෝකේ යථාර්ථය අංශු මාත්‍රයක් හරි දැනගෙන නිර්වාණයට පහදිනවා. මෙන්න මේක තමයි අවිච්ඡප්පසාද කියලා කියන්නේ. අවිච්ඡප්පසාද. අවිච්ඡප්පසාදයෙන් සමන්නාගතෝ අරිය ශාවකෝ. යම් කිසි කෙනෙක් ලෝකෙහි යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යන්තමින් හෝ දැනගෙන නිර්වාණයට පැහැදුනා නම් අන්න එතන තමයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් දකින්න හම්බ වෙන්නේ. එයා තා ඵලයටපත් වෙලා නැහැ. එයා ආර්ය භූමියේ පිළිසිඳගෙන තියෙනවා. ඉපදිලා නැහැ තව. එතකොට උත්තන දැනගෙන එක තියෙන්නේ ප්‍රත්‍යඥයෙක් සඳහා. ප්‍රත්‍යඥයා තමයි දැනගන්නේ. දැනගන්නකොට මොකද වෙන්නේ? ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ලෝකේ යථාර්ථය දැනගන්නකොටම නිර්වාණය සැපයි කියලා පිළිගන්න සිද්ධ වෙනවනේ. ලෝකේ දුකයි කියලා දැනගන්නකොටම නිර්වාණය සැපයි කියලා පිළිගන්නවා. ආන් ඒක තමයි එතන දැනපැහැදීම කියන්නේ. මේවා හොඳට හිතලා බලන්න මම කිව්වට පිළිගන්න එපා. මම නිතරම කියන්නේ මගේ මේ දේශනාව පිළිගන්න නම් එපා. පිළිගත්තොත් නම් කවදාවත් ඔය කට්ටියට සත්‍ය අවබෝධ කරගන්න බෑ. ප්‍රතික්ෂේප කරන්නත් එපා. අසා ගන්න, දරා ගන්න, සිතන්න, විමසන්න. අසා දරාගෙන සිතා විමසා බලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒත් පිළිගන්න එපා. දැනගන්න. බුදුදහම කියන්නේ ප්‍රඥා ශාසනයක් මිසක් පිළිගැනීම් ශාසනයක් නෙමෙයි. පිළිගැනීම කියලා කියන්නේ ඔහුගේ හිතින් කියන එක හා හරි හරි කියලා පිළිගන්න. ඕක තමයි භක්තිය කියලා කියන්නේ. බුදුදහම ප්‍රඥා ශාසනය. බුද්ධ ධර්මය. ධර්මය කියන්නේ සත්‍යය, බුද්ධ කියන්නේ අවබෝධය. තේරුණා නේද? ඉතින් මේ ගැනත් ඔයගොල්ලෝ හිතන්න. දැන පැහැදීම මම දැන් කොටස් දෙකකට බෙදලා දුන්නානේ. දැන් මම තීරුම් අරන් තියෙන හැටියට දැන පැහැදීම කියන්නේ මෙතන ප්‍රත්‍යඥයේ ආර්ය පුද්ගලයෙක් ළඟට යනවා. ගිහිල්ලා බණ අහනවා. මොනවද අහන්න හම්බ වෙන්නේ? ලෝකයේ දුකයි කියලා. ඒක දරා ගන්නවා. අන්න ඒකට කියනවා උගත්කම කියලා. සුතමේ පඤ්ඤා කියලත් කියනවා ඒකට. ඊළඟට අසා දරාගත් දේ සිතා විමසා බලන්න පටන් ගන්නවා. අන්න චින්තාමේ පඤ්ඤා. චින්තාමේ පඤ්ඤාව තුළින් තමයි යථාර්ථය දකින්න පුළුවන්. චින්තයන්තෝ පුරිසෝ විශේෂං අධිගච්ඡති. හිතන පුද්ගලයා විශේෂත්වයකට යනවා. එතකොට මෙන්න මේ හිතන්න පටන් ගන්නවා. යලිත් යලිත් යලිත් යලිත් හිතනවා. අන්න මොකද වෙන්නේ? ඒක භාවනාවට යනවා. භාවනා කියලා කියන්නේ භාවිතා බහුලීගතා. චින්තනය යලිත් යලිත් යලිත් යලිත් වඩා ගන්නවා. ආන් එතකොට කොහොමද මෙයා හිතන්න පටන් ගන්නෙ? ලෝකය දුකයි දුකයි දුකයි කියලා හිතන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගත්තාම මේක භාවනාවක් බවට පත් වෙනවා. භාවිතා බහුලීගතා වෙනවා. අන්න එතකොට මොකද දන්නවද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? ලෝකය නිට්ටයයි සැපයි ආත්මයි කියන පිළිගැනීම. මේක ඉස්සල්ලා ඇති වෙන්නේ ආත්ම දිට්ඨිය වශයෙන් ආත්ම දිට්ඨිය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව කියන්නේ වැරදියට දැකීම මොනවද වැරදියට දකින්නේ වැරදියට දකින්න දෙයක් තියෙන්නත් එපාය විඥාන නාම රූප මේ විඥාන නාම රූපයාගේ පැවැත්ම නැති කරන්න බෑ කවදාවත් බුදුවරු පහළ වුණත් නැතත් රූප දෙකක් එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා නාම ධර්ම සමූහයක් සමග මේ සියල්ලක්ම පවතිනවා සුද්ධ ධම්මා පවත්තන්තිය කියලා කියන්නේ සුද්ධ ධර්මියෝ තමයි ස්වභාව ධර්මය මොකද්ද ස්වභාව ධර්මය තද ස්වභාවය එළෙන ස්වභාවය මුනුසුන් ස්වභාවය හමායන ස්වභාවය මේ හතර එකට එකතු වෙලා පවතිනවා පවතිනවා කියන්නේ වේගවත් වෙලා කියන එකයි. අන්න ඒකට රූප කියලා කියනවා. රූප දෙකක් එකට එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා සිටිවිලි සමූහයක් සමග මෙන්න විඥාන නාම රූප. ඕක තමයි හිත කියලා කියන්නේ. ලෝකය කියන්නේත් ඕක තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා ඕක හටගත්තේ කවද්ද කියලා හොයන්න එපා කිව්වා. ඒකේ මුල හොයන්න එපා කිව්වා. මුල අවශ්‍ය නැහැ. මේක දුක් ගොඩක්, කරදර ගොඩක් බව දැනගෙන ඉවත් වෙලා යන්නේ කිව්වා. එතකොට මේ විඥාන නාම රූපයාගේ යථාර්ථයේ පැවැත්මක් හෙවත් වේගයක් පමණයි මෙන්න මේ වේගයේ හෙවත් පැවැත්ම නිට්ටයයි කියලා මුලා වීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. තේරුණේ? ඔක වේගවත් වෙලා තියෙන නිසා ඇත්ත කියන මතේ පිට ගන්නවා. ධාතු හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ට අරමුණු වෙනවා. දැන් තනිකර ධාතුවක් ඉඳුරන්ට අරමුණු වෙන්නේ නැහැ මොනවා කරලවත්. දැන් විඥාන ධාතුව ඉන්ද්‍රයන්ට අරමුණු වෙන්නේ නැහැ. ආකාශ ධාතුව ඉන්ද්‍රයන්ට අරමුණු වෙන්නේ නැහැ. පියවි ඉන්ද්‍රයන්ට ආකාශ ධාතුව දකින්න ඕන නම් ආකාසානං ඡායතනෙට යන්න ඕනේ. විඥාන ධාතුව දකින්න විඥානං ඡායතනෙට යන්න ඕනේ. නමුත් මේ රූප කියන එක සාමාන්‍ය ඉන්ද්‍රයන්ට අරමුණු වෙනවා. ඇයි අරමුණු වෙන්නේ? ධාතු හතරක් එකට එකතු වෙලා තියෙන නිසා අරමුණු වෙනවා. ගෝචර වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. තේරුණා නේද? දැන් මේ බලුම් එකක් දිහා බලන්න මේ බලුම් එකේ යථාර්ථය මොකද්ද? නිමිනවපත් වෙනවා. නමුත් මේක වේගවත් වෙලා තියෙන නිසා අපි පත්තු වී ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. පත්තු වී ඇත. ඒක බොරුවක්. ආන් මේ වගේ මේ ලෝකයේ යථාර්ථය වේගය තුලින් මෝහ කරලා තියෙනවා වේගවත් වීම නිසා ඇත කියන මතේ පිහිටාගෙන ඉන්නවා. වේගය දන්නේ නැති හන්දා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විඥාන නාම රූපේවත් මේ ලෝකයට ඇලෙනවා, ගැටෙනවා. මගේ කියලා ගන්නවා, මම කියලා ගන්නවා. නිට්ටයයි, සැපයි, හොඳයි කියලා ගන්නවා. මේ මේක තමයි ආත්ම දිට්ඨිය කියන්නේ. ආත්ම දිට්ඨියෙන් මේ අවිද්‍යාව නිසා ආත්ම දිට්ඨිය හටගත්තා. මේ ආත්ම දිට්ඨිය කියන්නේ අසත් ධර්මයක්. සත් ධර්මයක් නෙමෙයි මේක අසත් ධර්මයක්. මේ අසත් ධර්මයේ අනායාසයෙන්ම වැඩෙනවා. අනායාසයෙන්ම වැඩෙනවා. මොකද ලෝකයේ ප්‍රകൃති අසත් ඒක නිසා අසත්භාවයේ කරා අසත්භාවයේ ඇදගෙන යනවා. එහෙමනම් මේ ආත්මදිත්‍ය අනායාසයෙන්ම කොහොමද වැඩෙන්නේ? ලෝකය නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි සැපයි සැපයි හොඳයි හොඳයි කියලා වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න මේක ගොරෝසු වෙනවා. දැඩි වෙනවා. ආන්නේ ආත්ම දිට්ඨියේ දැඩි බව තමයි සත්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ මේ ආත්ම දිට්ඨිය නිසා මමත්වය හට ගන්නවා. මේක නිත්‍ය නම් සැප නම් ගත යුතුය ගත හැකියි කියලා මගේ කියලා ගන්නවා මම කියලා ගන්නවා. ඒතර මමත්වය කියන්නේ මමයි මාගේ කියන හැඟීම නෙවෙයි. ඒ මමයි මාගේ කියන හැඟීම ඇති වෙන්නේ සත් සක්කාය දිට්ඨිය නිසා ආත්ම දිට්ඨිය නිසා එතකොට ආත්ම දිට්ඨියයි මේ මමත්වයයි කියන එක දෙකක් හොඳට මතක තියාගන්න ඕනේ ආත්ම දිට්ඨියයි මමත්වයයි දෙකක් ආත්ම දිට්ඨිය නිසා මගේ කියලා ගන්නවා මම කියලා ගන්නවා තේරුණා නේද එතකොට ඒකෙම දැඩි වුණ අවස්ථාව තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ආත්ම දිට්ඨිය දැඩි වෙන්න දැඩි වෙන්න මොකද වෙන්නේ? මමත්වයක් දැඩි වෙනවා. තේරුණේ? එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ මොකන්ද? මම ආත්ම දිට්ඨියේ දැඩි බව. එතකොට ආත්ම දිට්ඨියේ දැඩි බව නිසා මමත්වයක් දැඩි වෙනවා. එතකොට ආත්ම දිට්ඨියේ දැඩි බව තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ නිසා තමයි මමයි මාගේ කියන හැඟීම ඇති වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න මම කිව්වට පිළිගන්නත් එපා. අද හුඟ දෙනෙක් කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ මමයේ මාගේ කියන හැඟීමලු. ඒක නැති වෙන්න ඕනලු සෝතාපන්න වෙන්න. නමුත් අරිහත් මාර්ගයේ වඩන පුද්ගලයාටත් මාන්නය කියන එක තියෙනවා. මාන්නය තියෙන්නේ මක් නිසාද? මනින්නේ කොතන ඉඳන්ද? මෙතන ඉඳන් මනින්නේ. මම නම් ඉඳන් මනින්නේ. ඒතර මමයේ කියන හැඟීම මාගේ කියන හැඟීම නැති වෙන්නේ කොතෙන්ද? ආත්ම දිට්ඨිය යම් තැනක නැති වෙනවා නම් අන්න එතන මමත්වේ නැති වෙනවා. කොතෙන්ද? අරිහත් ඵලයටපත් වෙනකොට. තාතන් වහන්සේට ආත්ම දිට්ඨියක් නැහැ. ඒක නිසා මමත්වයකුත් නැහැ. දැන් මෙතෙන්ද වෙලා තියෙන්නේ මොකද්ද? සත්කාය දිට්ඨිය කියලා කියන්නේ ලෝකයේ නිට්ටයයි සපයි කියන පිළිගැනීම නෑ. නිට්ටය නම් මගේ කියලා ගන්න පුළුවන්, මම කියලා ගන්න පුළුවන්. ගත හැකි, ගත යුතුයි. එතකොට දැන් අපි ඉදිරිපත් කරන්න ඕනේ මොකද්ද? සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයක් ඉදිරිපත් කරන්න ඕනේ. සක්කාය දිට්ඨියවත් මමත්වයේ ඇතිවීමක් නිසාද ලෝකයේ නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි සපයි සපයි සපයි සපයි හොඳයි හොඳයි හොඳයි කියලා පිළි අරගෙන කාලයක් ආවා. ඒක නිසා සක්කාය දිට්ඨිය ඇති වුණා. දැන් සක්කාය දිට්ඨිය නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න ඕනේ. මොකද්ද ප්‍රතිවිරුද්ධ බලවේගය? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේකෙත් ඉස්සල්ලාම දකින්න ඕනේ මොකද්ද? දුක. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඉස්සල්ලා දකින්නේ ඵලය. දුකයි දුකයි දුකයි හැම ඉරියව්වක් ළඟදීම දුක දකමින් යනවා. ආන්ගේ සඳහා තමයි සතිපට්ඨාන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කාය අනුපස්සනාව. ඉස්සල්ලාම අරමුණු වෙන්නේ කය අපට. කය සම්බන්ධ කරගෙන තමයි දුක දකින්නේ කියලා කිව්වේ. ඊළඟට වේදනාව, ඊළඟට සිත, ඊළඟට ස්වභාව ධර්මය. කාය අනුපස්සනා, වේදනා අනුපස්සනා, චිත්ත අනුපස්සනා, ධම්මා අනුපස්සනා. මේ මේ සතර සතිපට්ඨානයේ තමයි මේ දුක නැති කර ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. දුක නැති කරගන්න නම් දුක දකින්න ඕනේ අපි ඉස්සෙල්ලා. දුක දකින්න නැතුව නැති කරගන්න බෑනේ. ඊළඟට සක්කාය දිට්ඨිය නැති කරගන්න නම් සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ නාගරාජයෙක් කියලා හිතන්නකෝ. ඉතින් නාගරාජය අපිට දෂ්ට කරනවා, මැරෙනවා, ආය උපදිනවා, ආය දෂ්ට කරනවා, මැරෙනවා, ආය උපදිනවා. ආය දෂ්ට කරනවා මැරෙනවා ආය උපදිනවා මේක තමයි සංසාරේ කියන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨිය නැමැති නාගරාජයා මරලා දාන්න ඒ නාගරාජයා දැනගන්න එපාය නැත්නම් ඉතින් නාගරාජයා කියලා හිතන ගැරණියෙක් මැරුවොත් එහෙම ඈ ගැරණියෙක් මරලා දැන් ඉතින් හිතා ඉන්නවා අපි නයා මැරුවා තමයි කියලා හිතා ඉන්න මූ ඇවිදින් ගහනවා තේරුණා නේද සක්කාය දිට්ඨිය කියන නාගරාජයාට ප්‍රතිවිරුද්ධ ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ සත් කාය දිට්ටි සත් කියන වචනේ තේරුම නිත්‍යයි සැපයි කියන එක. කාය කියලා කියන්නේ ලෝකය. ඒවත් පංච උපාදානස්කන්ධේ. දිට්ටි කියන්නේ පිළිගැනීම. දැන් බලන්න මේ වචන ටික කඩලා අරගෙන සත් කාය දිට්ටි. ලෝකේ නිත්‍යයි සැපයි කියන පිළිගැනීම. දැන් ඔබ සකකාය දිට්ඨි කියලා සමහරු කියනවා. සකකාය දිට්ඨිය කියන්නේ මේ මොකද්ද කරේ සොකීය කය මගේ කියලා පිළිගන්නවා කියන එක. ඔක් කවදාවත් වෙන්න බෑ. ඒක මමේ මාගේ කියන හැඟීම සක්කාය දිට්ඨිය කියලා කියනවා නම් මම කියනවා ඒ කට්ටියට පුළුවන් නම් ඔක විසිවැදෑරුම් කරන්න කියනවා. විසිවැදෑරුම් කරන්න බෑ සක්කාය දිට්ඨිය විසිවැදෑරුම්නේ. සක්කාය දිට්ඨිය කියන එක අරගෙන විසිවැදෑරුම් කරන්න බලන්න පුළුවන් නම් සකීය කය පිළිබඳව දිට්ඨිය නුසක්කාය දිට්ඨිය කියන්නේ සකකාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා අදලා කියනවා. විසවදාරුම් කරන්නේ මෙහෙමයි රූපං අත්තතෝ සමනුපස්සති රූපාන්තං වා අත්තානං අත්තනිමා රූපං රූපස්මින් වා අත්තානං රූපේ ආත්මය කියලා දකිනවා රූපෙහි ආත්මය ඇත කියලා දකිනවා රූපේ ආත්මත්‍ය කියලා දකිනවා ආත්මේ රූපවත්ය කියලා දකිනවා හතරයි හතරවරප්පා 20යි කොහොමද 20 ගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔන්න පහයි දැන් හතර පහෙන් වැඩි කරන්නේ හතර වර පහකින් ඒක 20යි. ආන්න සකකාය දිට්ඨිය කියන කට්ටියට මම කියනවා පුළුවන් නම් කිසි වැඩරුම් කරලා පෙන්වන්න කියලා. තේරුණා නේද? ඉතින් ආන් ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දිට්ඨියේ දැඩි බව මේක ඇතිවීමක් නිසාද අවිද්‍යාවේවත් අනෝබෝධය නිසා දැන් එහෙනම් අපි ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න ඕනේ. මොකද්ද ප්‍රතිවිරුද්ධ බලවේගය? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේක ඉස්සල්ලාම අපිට අහගන්න ඕනේ, ඊළඟට දරා ගන්න ඕනේ, ඊළඟට හිතන්න ඕනේ, ඊළඟට විමසන්න ඕනේ. සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා. එතන මේ භාවනාමේ පඤ්ඤාව තුළින් තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ විදර්ශනා ඥානය. විදර්ශනා ඥානය කියන්නේ විනිවිද දැකීම. විදර්ශනය කියලා කියන්නේ ඔය සමහරකට යන්නට දානවා විශිෂ්ට කියලා. යන්නට විශිෂ්ට කියලා දාලා දර්ශනයට දානවා ප්‍රඥාව කියලා. විශිෂ්ට ඥානීය විදර්ශනය කියලා දාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. එතකොට විදර්ශනය ඇති වෙන්නේ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ආර්ය අෂ්ටායික මාර්ගයේ මුල නේද? මුල නැති වෙන්නේ මුල් පියවර නෑ. ආර්ය අෂ්ටායික මාර්ගයේ අවසාන වෙලා ඇති වෙන්නේ මොකද්ද? සම්මා ඥානය. සම්මා ඥානය අන්න එතන තමයි විශිෂ්ට ඥානය තියෙන්නේ. මහා ප්‍රඥාව විශිෂ්ට ඥානය අන්න එතනයි තියෙන්නේ. නිරාවරණ ඥානය. එහෙනම් විදර්ශනය කියන්නේ මොකන්ද? විනිවිද දැකීම අසෙන් දැකීම මේක පැහැදිලි කරගන්න ඕනේ විදර්ශනා ඥානය දැන් රහතන් වහන්සේට විදර්ශනා ඥානය තියනවාද කියලා අහුවොත් එහෙම මොකද කියන්නේ රහතන් වහන්සේලාට විදර්ශනා ඥානයක් නැහැ මම බය නැතුව ප්‍රකාශ කරනවා ඒක රහතන් වහන්සේලා මොකද්ද තියෙන්නේ මහා ප්‍රඥාව සම්මා ඥානය නිරාවරණ ඥානය විනිවිද දැකීමක් රහතුන්ට නැහැ ඒතර දැන් මොකද වෙන්නේ මේ විදර්ශනාව ඇති කරගෙන විනිවිද දකමින් ඉදිරියට යන්න යන්න යන්න යන්න කොහොමද යන්නේ? ලෝකය අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අස්සෙන් දකමින් යනවා. විනිවිද දකමින් යනවා. දකමින් ඉදිරියට යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ? ආත්ම දිට්ඨිය සිවුම් වෙනවා සිවුම් වෙලා සිවුම් වෙලා සිවුම් වෙලා සිවුම් වෙලා කඩලම යනවා. සකෘදාගාමි මාර්ගඥානෙ ලැබෙනකොට 50ක් සියුම් වෙලා. අනාගාමි මාර්ගඥානෙ ලැබෙනකොට 75ක් සියුම් වෙලා. අරියත් මාර්ගඥානෙ ලැබෙනකොට සම්පූර්ණයෙන්ම ආත්මදිත්‍ය නැති වෙලා निराවරණ ඥානයටපත් වෙනවා. මේ මේ දෙක හොඳ තේරුම් ගන්න ඕනේ. මේ භාවනා කරනවා කියන්නේ තේරුම් අරගෙන යමක් කරනවා කියන එකයි. අද අපේ හාමුදුරුවනේ අද රටේ හැම දෙනම කෑ ගහනවා කොහොමද දන්නවද? භාවනා කරන්න එපා, භාවනා කරන්න එපා, භාවනා කරන්න එපාලු. සෝවාන් වෙන්න භාවනා කරන්න එපාලු. මේ මිනිස්සු භාවනා කියන වචනයක් තේරුම් දන්නේ භාවනා කියන්නේ මොකද්ද? ගුණ ධර්ම වඩවා ගන්නවා කියන එක. කුසලා ධම්මා ආසේවති භාවේති ඒතායාති භාවනා. ආසේවති භාවේති වඩ්ඩේති ඒතායාති භාවනා මේ ಗುಣ ධර්ම කුසල් දහම් ඇති කරගෙන දිනු කරගන්නවා භාවනා කියන්නේ ඕකයි බිම්බලාගෙන ඉන්න එක නෙමෙයි භාවනා කියන්නේ යහපත් ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වෙන එක මොනවෙන්ද පෝෂණය වෙන්න ඕනේ අපි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කරුණාව ඇති කරගන්න ඕනේ මෛත්‍රිය ඇති කරගන්න ඕනේ දයාව අනුකම්පාව ඈ සත්‍යවාදී මේ තියෙන යහපත් ගුණ ධර්ම වලතර මේ ඔක්කොම මොනවද? බුදු ගුණ. බුදු ගුණ ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන දියුණු කරගන්න ඕනේ. බුදු ගුණ භාවනාව කියන්නේ මොක තමයි? බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදු ගුණ භාවනාව කියන්නේ දෙකක් නෙමෙයි එකක්. තේරුණා නේද? ඒ මොකවත් ඕනේ සෝවාන්කම පැත්තකට දාන්නකො. හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් ද අපේ හාමුදුරුවනේ යහපත් ගුණ ධර්ම ඇති කරගන්න නැතුව හිතලා බලන්නකො. හොඳ මිනිහෙක් වෙන්න. ඒ කරුණාව ඇති කරගන්න ඕනේ, මෛත්‍රිය ඇති කරගන්න ඕනේ, ශ්‍රද්ධාව, ඈ ප්‍රඥාව හොඳ මිනිහෙක් වෙන්න. ඉතින් මේගොල්ල බොරුවට කෑ ගහනවා භාවනා කරන්න එපාලු, භාවනා කරන්න එපාලු. වෙන මොනවද කරන්න කරන්නේ මොකද්ද කියලා අහුවාම කරන දේ කියන්නේත් නැහැ. <laughs> එක මේක මාත්‍රකාව වන්නෝක තමයි. භාවනා කරන්න එපාද හැම තැනම තියෙනවා. පින්නතුනි සුතමේ පඤ්ඤා සුතමේ පඤ්ඤා කියන ධර්ම ශ්‍රවණය කරන එක. ඕකට තමයි උගත්කම කියලා කියන්නේ. උගත්කමින් පමණක් මේක චින්තාමය ප්‍රඥාවට දාලා භාවනාවට දාගන්න නැතුව උගත්කමින් පමණක් සක්කාය දිට්ඨිය නැති කරන්න පුළුවන් නම් අද මේ ලංකාවේ ඉන්න 75%කට සක්කාය දිට්ඨිය නැහැ. මහා උගත්තු ඉන්නවා. මේ මහපොළොව හොල්ලන්න පුළුවන් උගත්තු ඉන්නවා. ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන තියෙන උගත්තු ඉන්නවා. ඔහේ කියෝ කියෝ ඉන්නවා ලෝකේ දුකයි ලෝකේ දුකයි අදන් දන්නවද ඔයා දුකයි නෑ මම නම් දන්නේ නෑ එහෙනම් ඔය කියන්නේ කියන්නේ අර අංගුත්තර නිකායක් තියෙනවා මජ්ක්‍ධිම නිකායක් තියෙනවා ඕවට විරුද්ධව කතා කරන්න බෑ කාටවත් ඒකයි මං කියන්නේ ඔයා දන්නවද ලෝකේ දුකයිද කියලා අනේ මං නම් දන්නේ නෑ එහෙනම් මේ කියන්නේ කියන්නේ පොතේ තියෙන හන්දනේ පොතේ තියෙන හන්ද කියනවා පාඩම් කරලත් තියෙනවා ගුරුවරයා කියලා දීලත් තියෙනවා ඔය උගත්කමින් පමණක් සුතමේ පඤ්ඤාවෙන් පමණක් මේ සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන් නම් අද 75ක් ඉන්නේ සෝතාපන්නයෝ. තේරුණා නේද? මේක හොඳට තේරුම් ගන්න ඕන තැන. සුතමේ පඤ්ඤාව අනවශ්‍යයි කියලා මම කියන්නේ මේක අවශ්‍යයි. උගත් උගත් වෙන්න ඕනේ අපි ඉගෙන ගන්න ඕනේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට බෑ සුණාත ධාරේත චරාත ධම්මේ අසා ගන්න ඕනේ දරා ගන්න ඕනේ එතන තියෙන උගත්කම චරාත කියලා කියන්නේ සිතී මහා විමසීම අන්න චින්තාමය පඤ්ඤාවට කියා යලෙත් යලෙත් යලෙත් යලෙත් යලෙත් යලෙත් හිතන්න පටන් ගන්නවා කොහොමද හිතන්නේ ලෝකය දුකයි දුකයි අනිත්‍යයි දුකයි සහේතුකව චින්තනය තුළින් පරීක්ෂණ පවත්වමින් ඉදිරියට යනවා. ඉදිරියට යන්න යන්න මොකද වෙන්නේ? නිර්වාණයට පැහැදීම ඇති වෙනවා. නිර්වාණයට පැහැදීම ඇති වෙන්න ඇති වෙන්න මේ මහා ගිනි ගොඩෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා. 11 ගින්නකින් ගිනි දැවි දැවි තියෙන මේ ලෝකයෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා. ඉවත් වෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් යාට සැනසීමක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා, සාහනයක් ඇති වෙනවා, නිවීමක් ඇති වෙනවා, සිසිල් ජලාශයක් ළඟට තමයි ඉවත් වෙලා ගමන් කරන්නේ. මේ ගමන නවත්තන්න කාටවත් පුළුවන්. බෑ නේද? එහෙමනම් දිගටම යා ලෝකෙහි යථාර්ථය සිතමින් විමසමින් නිර්වාණය කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඉදිරියට යනවා. ආන් එතන තමයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නේ. කවුද දෙන්න? සද්ධානුසාරී ධම්මානුසාරී. මේ දෙන්නම එකම එකම ස්වභාවයෙන් ඇති පුද්ගලයෝ ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනවා. ධර්මයේ ගැන හිතමින් ඉදිරියට යනවා. තේරුණේ? ඉදිරියට යන්නේ කොහොමද? ලෝකයේ දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා හැම ඉරියව්වක් ළඟම දැනගෙන විමසගෙන ඉදිරියට යනවා. ආන් ඒතර මොකද වෙන්නේ ප්‍රතිවිරුද්ධ බලවේගයක් නැහැ දැන් දමලා තියෙන්නේ සක්කාය දිට්ඨි විරුද්ධව නේද? ප්‍රබල ප්‍රතිවිරුද්ධ බලවේගයක් දාලා තියෙන්නේ. දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ලෝකයේ සැපයි සැපයි නිට්ටයයි නිට්ටයයි කියලා පිළිගැනීමක් නේ උතන තියෙන්නේ මුලාවක් නේ. මුලාවක් තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ ලෝකයේ දුකයි දුකයි කියලා දැනීමක්. දැන් අති ප්‍රබල ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවලා තියෙන්නේ නේද? අර පිළිගැනීමට වඩා දැනීම බලවත් නේ. දැන් මොකද වෙන්න ඕනේ? සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ. අන්න එතන ඉඳන් තමයි දර්ශනේ පහළ වෙන්නේ. දැන් අද උඟ දෙනෙක් කියන කතාවක් තමයි ඔය සබ්බාසව සූත්‍රේ මාත් කියවලා තියෙනවා. මම සබ්බාසව සූත්‍රය විතරන්නේ මේ ත්‍රිපිටකය හොඳට කියවලා තියෙන ඒ ත්‍රිපිටකය පිළිබඳව හොඳටම ඉගෙන ගත්ත කෙනෙක්. ඇත්ත වශයෙන්ම කියනවා නම්. අපේ කන්නිමාර සුමංගල හාමුදුරන්ගේ ඔඩොක් වේදෙන මම ත්‍රිපිටකය ඉගෙන ගත්තේ. උන්වහන්සේ පොත බලාගෙන මේ මට ඉගැන්වුවේ කටපාඩමෙන්. ත්‍රිපිටකය ඉගැන්වුවේ කටපාඩමෙන්. පොතක් ළඟට ගන්නෙම නැහැ. ඒ තරම් මහා උගතේ සුංගනාඳුරෝ කියන්නේ. මේ උගත්කම වැඩි නිසාද මන් දන්නේ කාලක් ඉදින් නොයෙකුත් මතිමතාන්තර ඉදිරිපත් කළා ඒවට කාටවත් විරුද්ධ වෙන්නත් බැරි වුණා බැරි වුණ නිසා පිස්ස කියලා අයින් කරලා නිකායේ තියා. ඒක කෙසේ වෙතත් උගත්කම නැතුව කතා කරනව නෙමෙයි. ওই සබ්බාසෝ සූත්‍රයේ තියෙනවා දස්සනා පහතබ්බා ආසෝ කියලා. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව තුනක් තියෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. දර්ශනය කියන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති වෙනකොටම මේ දර්ශනය ඇති වෙනකොටම මේ සංයෝජන පහ වෙනවා. මම පිළිගන්නවා ඒක. ආලෝකයේ ඇති වෙනකොටම අඳුර පහ වෙන බව පිළිගන්න එපාය. දැන් මට ප්‍රශ්නයක් තියෙන මොකක්ද දන්නවද? මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කෙසේද කියන එකයි ප්‍රශ්නේ. දර්ශනේ ඇති කරගන්නේ කෙසේද? දර්ශනේ ඇති වෙනකොට පහ වෙන බව මාත් දන්නවා. දර්ශනේ ඇති කරගන්න කොහොමද? පානපත්තු කරනකොටම අඳුර නැති වෙනවා. දැන් පානපත්තු කරන්න තෙල් හොයා ගන්න ඕනේ. වැටියක් හොයා ගන්න ඕනේ. ගින්දර හොයා ගන්න ඕනේ. උත්සාහයක් තියෙන්න ඕනේ. නිකම්ම පහනපත්තු වෙන්නේ නැහැ නේද? එහෙමනම් අපි සද්ධා භාවනාව තුළින්ම තමයි මේ සක්කාය දිට්ඨිය නැති කරලා සම්මා දිට්ඨිය ඇති කරගන්නේ. සද්ධා භාවනාව කියලා කියන්නේ ශ්‍රද්ධාව ඇති කරගෙන වඩවාගෙන ඉදිරියට යනවා. සද්දීද බී සද්දීද විත්තම් පුරිසස්ස සෙට්ටම් පුරුෂයාගේ ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාව. සද්දා බීජං බුද්ධ බීජය මොකද්ද? සද්ධාව. බුද්ධ අංකුරය මොකද්ද? සම්මා දිට්ඨිය. මහා වෘක්ෂය මොකක්ද? මහා ප්‍රඥාව. බුද්ධ කියන්නේ මහා වෘක්ෂයක් නම් ඒකේ බීජය තමයි සද්ධාව, අංකුරය තමයි සම්මා දිට්ඨිය. එහෙනම් මේ බීජය හිටව ගන්න ඕනේ. බීජය හිටවගෙන මොකද කරන්න ඕනේ? වතුර දාන්න ඕනේ. සද්ධා බීජං තපෝ වුට්ටි. තපස කියන්නේ මොකක්ද? තපස් රකින්නවා කියන්නේ භාවනා කරනවා කියන එක. ලෝකේ යථාර්ථයේ දුකයි දුකයි දුකයි අනිත්‍යයි දුකයි කියලා දැනගෙන දැනගෙන කියන්නේ මෙතන මහා දැනගැනීමක් නෙමෙයි. සුතමේ පඤ්ඤාව තියෙන්නේ. සුතමේ පඤ්ඤා, කින්තාමේ පඤ්ඤා. දැනගෙන ඉදිරියට යනවා. භාවනා කරනවා කියන්නේ ඒකයි. ඒතකොට ඉදිරියට යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ? නිර්වාණයට පැහැදීම වැඩි වෙනවා. ශ්‍රද්ධාව වැඩි වෙනවා. ආ මේකයි ශ්‍රද්ධා භාවනා කියලා කියන්නේ. තේරුණා? සීල භාවනාව තියෙන්නේ තොතනම තමයි. ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන්නේ ලෝකේ අතහැරලා දාලානේ. නේද? සියලු පව් ලෝකේ සඳහාය. සියලු කුසල් නිර්වාණය සඳහාය. සියලු පව් ලෝකේ සඳහාය. මිනිස්සු පව කරන්නේ නිවන් දකින්න නෙමෙයි නේද? අනිත් පැත්තනේ පව කරන්නේ මේ ලෝකේ වර්ධනයන්නේ. එහෙනම් ලෝකේ අතහල යුතුය කියන තීරණය ගන්නවා සමගම සියලු පවහල යුතුය කියන තීරණය එතන තියෙනවා. කුසල් කළ යුතුයි, නිර්වාණය කරා යා යුතුය කියන තීරණය සමගම කුසල් කළ යුතුය කියන තීරණය තියෙනවා. කුමක් සඳහාද මේ කුසල් කරන්නේ? සිත පිරිසිදු කරගන්න. මෙන්න සීලය. සබ්බ පාපස්සා කරණං විය යුතුයි කුසලස්ස උපසම්පදා විය යුතුයි. චාරිත් වාරිත්‍ර සීලේ චාරිත්‍ර සීලය. කුමක් සඳහාද නිර්වාණය සඳහා. එහෙනම් ශ්‍රද්ධාව මතම තමයි සීල විසුද්ධියට යන්න පුළුවන්. ශ්‍රද්ධාව නැති කෙනෙක් සිල් රකින්නෝ නැත්තේ නැහැ. ඒ කට්ටිය සිල් රකින්නේ කුමක් සඳහාද? දිව්‍ය ලෝකයන්ට. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයන්ට. නැත්නම් වැඩි වැඩියෙන් මේ මිනිස් සම්පත් ලබන්න. ඒගොල්ලෝ දන් දෙන්නේ සිල් රකින්නේ ලෝකය පෝෂණය කිරීම සඳහා. ශ්‍රද්ධාව නැති අය. ශ්‍රද්ධාව ඇති අය සිල් රකින්නේ දන් දෙන්නේ හැම දෙයක්ම කරන්නේ මේ ලෝකයෙන් ඉවත් වීම සඳහා. අන්න නිස්සරණී කියන්නේ ඔන්න ඕකයි. නිස්සරණේ ඇති වෙන්න නම් ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. නිස්සරණේ ඇති වෙනකොටම පාරමිතා පූර්ණේ ආරම්භ වෙනවා. පාරමිතා පූර්ණේ ආරම්භ වෙන්නේ කාතුලින්ද ආර්ය පුද්ගලයන් තුලින්. දැන් මේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයා ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනවා. දුකයි දුකයි දුකයි ඉඳගත්ත් දුකයි හිටගත්ත් දුකයි කෑවත් දුකයි නොකෑවත් දුකයි. එහෙම නේද? කෑවත් දුකයි නොකෑවත් දුකයි. මම අර කියලා දීලා තියෙන හොඳට මේ පින්නතුන්ට ඔය ශ්‍රද්ධා භාවනා පිළිබඳව. ඉතින් මේ මේ විදිහට යථාර්ථය දැකගෙන ඉදිරියට යනවා. යන්න යන්න මොකද වෙන්නේ? සියලු පව් අතහැරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවනේ. ලෝකේ අතහල යුතුයි නම් තා ලෝකේ රැස් කරන්න පව් කරන්න ඕනේ නෑ නේද? රැස් කරන්න දෙයක් නෑ නේ. කුසල් කළ යුතුයි. සියලු පව් ලෝකේ සඳහාය සියලු කුසල් නිර්වාණය සඳහාය. කරයි කියන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉදිරියට යන්න යන්න මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා නැති වෙලාම යනවා. අන්න ආත්ම දිට්ඨිය සියුම් වුණා. ආත්ම දිට්ඨිය නැති වුණාද සියුම් වුණාද? මමත්වය ඈ මමත්වය නැති වුණා මමත්වේ නැති වුණාද? අවු මමත්වේ සියුම් වුණා. මමත්වේ නැති වුණේ නෑ. මමත්වේ සියුම් වුණා. මමත්වේ නැති වෙන්නේ කවදටද? ආත්ම දිට්ඨිය යම් දවසක නැති වුණා නම් අන්න එදාට මමත්වේ ඉවරයි. ඒ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් සද්ධාව පදනම් කරගෙන තමයි අපි හාමුදුරනේ සීල විසුද්ධිය තියන්නේ. සද්ධාව නැති කෙනෙකුට මොනවා කරලා සීල විසුද්ධිය තියන්න බෑ. අවුරුදු 500ක් සීල් රැක්කත් සද්ධාව නැත්තම් එයා සීල් රකින්නේ එක්ක අපායට බයෙන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝකයට ආසාව වෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා අපායට බය නැහැ. මොකද ශ්‍රද්ධාවන්තය අපායට යන්නේ නැහැ ශ්‍රද්ධාව තියෙන අපාය යන්නේ නැහැ. ආර්ය පුද්ගලයා වෙන ශ්‍රද්ධාව තියෙන කට්ටිය කට්ටිය අපාය යන්නේ නැහැ. ඒ කට්ටිය අපායට බයත් නැහැ. දිව්‍ය ලෝකයට ආසත් නැහැ. එහෙනම් එයා සිල් දකින්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්ත වන්නේක තමයි විසුද්ධ සීලය කියන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි කියන්නේ චිත්ත විසුද්ධි කියලා කියන්නේ පරිපූර්ණ චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ මේ අරිහත් ඵලයටපත් වෙනකොට චිත්ත විසුද්ධිය කියන්නේ මොකක්ද දන්නවද? සිත පිරිසිදු කර ගැනීම සඳහා සමාධිගත වෙනවා. සමාධි සිත. සිත පිරිසිදු කරගන්න වෙනම කොට වන්නේ මේ බ්‍රහ්ම ලෝකයන්දේම නෙමෙයි. දැන් ශ්‍රද්ධාව නැති අය සමාධිගත වෙන්නේ බ්‍රහ්ම ලෝකයන්ද ධානගත වෙන්නේ. ශ්‍රද්ධාව තියෙන කට්ටිය කවදාවත් බ්‍රහ්ම ලෝකයාම සඳහා ධානගත වෙන්නේ නැහැ. එයා ධානගත වෙන්නේ සිත පිරිසිදු කර ගැනීම සඳහාමයි. අන්න ඒක තමයි චිත්ත විසුද්ධියේ ආරම්භය. ඊළඟට ditthi විසුද්ධිය කියන්නේ මොකක්ද? ditthi විසුද්ධිය කියන්නේ සම්මා ditthිය. ඒක සම්මා ditthිය ඇති වෙන්නේ ශ්‍රද්ධාවෙන්ම නේද? ශ්‍රද්ධාවෙන්මයි. අන්න ditthi විසුද්ධිය. සම්මා ditthිය ඇති වුණා ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් මෙයාට මග නොමග ගැන සැකයක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි එකම නිවන් මාර්ගය කියලා එයා දැන් දන්නවා ඈ ඊළඟ කාංකා විතරණ විසුද්ධිය කියන්නේ මේ බුද්ධ ධර්මයේ පිළිබඳව කිසිම සැකයක් නැහැ එයා දැන් හොඳටම දන්නවා ශ්‍රද්ධාවෙන් තමයි මම මෙතෙන් ආවේ නිර්වාණයේ යථාර්ථය පිළි අරගෙන සැපයි කියන පිළි අරගෙන ලෝකයේ දුකයි කියලා දැනගෙන මම මෙතෙන් ආවේ මෙන්න මේකම තමයි එකම නිවන් මාර්ගය කියලා බුදුදහම පිළිබඳව විශාල පැහැදීමක් තවත් ඇති වෙනවා. කාංකා විතරණ විසුද්ධි. සැක මොකවන්නේ ඊළඟට තියෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ උද්‍යව්‍ය ඥානෙ වඩ아가න ඉදිරියට යනවා. අන්න ඊට පස්සේ තමයි ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ. එතකොට මේ සත්‍ය විසුද්ධියටම මුල මොකක්ද කියලා දැන් පොඩ්ඩක් හිතලා බලන්න. සද්ධාවෙන්තරව කිසිම විසුද්ධියකට යන්න පුළුවන්ද? ආ මේක නෑ. දැන් ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඒකෙත් පළවෙනි ඉන්ද්‍රිය ධර්මයේ සද්ධාව බල ධර්ම පහක් තියෙනවා සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා එතන තියෙන්නේ පළවෙනි බලය තමයි ශ්‍රද්ධා බලය. ධනයත් ශ්‍රේෂ්ඨ ධනේ ශ්‍රද්ධාව, බීජයත් ශ්‍රද්ධාව. සත්කාරි ධනේ පළවෙනි ධනේ මොකද්ද? ඒ ශ්‍රද්ධාව නේද? ඉතින් මෙච්චර උතුම් ධර්මයක් ඇත්ත වශයෙන්ම හුඟ දෙනෙක් කැලේට දාලා දෙන්නේ. අපිට ශ්‍රද්ධාවෙන් වැඩක් නෑ. ශ්‍රද්ධාව කියන්නේ භක්තිය කිය කියා. මම මගේ ගුරුවරයෙකුට කිව්වා හාමුදුරනේ මම දැන් කමටහන් දෙනවා. මොන කමටහන් දෙන්නේ කියලා ඇහුවා. මං කිව්වා සද්දා භාවනා වැඩක් නෑ වැඩක් නෑ. අපෝ වැඩක් නෑ කිව්වා. භක්තිය. මං හෙවා හාමුදුරනේ භක්තිය කියන වචනේ බුදුදහමේ තියෙනවද කියලා ඇහුවා. තියෙනවනම් මට හොයලා දෙන්න කිව්වා කුඩු ගන්න. භක්ති කියන වචනේ බුදුදහම තුල තියෙනවනම් මට හොයලා දෙන්න කිව්වා. මයි ගුරුවරයෙක්. මහා මහා උගතෙක්. <laughs> පොඩි කෙනෙක් නෙමෙයි. කොහොන தත්ත්වය? වැඩක් නැලු සද්දාවේ. සද්දාව කියන්නේ භක්තියටලු. බලන්න මොනතරම් මුඩාවක්ද කියලා. බුදුදහම තුළ භක්තියක් නැහැ නෙමෙයි පින්නොත්නේ. බුදුදහම තියෙන සැදැහැය. ඈ දැන පැහැදීම. තේරුණා නේද? භක්තිය ඔය අන්‍යාගංකාරයෙන්ගෙන් හොරකම් කරගත්ත එක. කුණු භක්තිය. <laughs> ඈ ඉතින් ඕම් ඕකයි தত্ত্বය. මම මේ ධර්ම විවරණය පිළිබඳව විශේෂයෙන් පැහැදිලි කළේ අද මේ ස්වාමින් වහන්සේලා දෙනමක් වෙලා ඉන්නවා. ඉතා වැදගත් උගත් භික්ෂුන් වහන්සේලා දෙනමක්. උන්වහන්සේලා දැනුවත් වුණොත් මේ කාරණාව මම හිතන්නේ ලෝකේටම ඉතා ඉක්මනින් මේ දහම් පණිවිඩය යයි කියලා. නැත්තම් මේකම මතක් කළේ ඒ සඳහා. මේ පින්නතුන් නම් මේව ගුරුෙන් එනකන් කියලා දීලා තියෙන්නේ. ඉතින් අපි හාමුදුරනේ හිතලා බලන්න. පිළිගන්න එපා මං කිව්වට. හිතලා බලන්න. වහන්සේලා හිතලා බලලා තවදුරටත් ඉදිරියට යන්න අපිත් එක්කලා එන්න. මම පොඩි කෙනෙක් කියලා හිතන්න එපා. ලොකු පොඩි වේදයක් නැහැ ධර්මයේට. පුංචි ළමෙක් ළඟට ගිහිල්ලා නම් මට මේ ධර්මය අහගන්න පුළුවන් මම ඒ පුංචි ළමයා ළඟටත් යනවා. මම මේ ධර්මය දැනගත් හැමදෙරෝනේ උපාසකම්ම කෙනෙක් ළඟට ගිහිල්ලා ආයමකටද. ගිහි උපාසකම්ම කෙනෙක් මට මේ ධර්ම දුන්නේ. ඉතින් මම එතෙන්ද ගිහින් දැනගත්තා. මට ඕන කරන්නේ කොහොම හරි ධර්මය දැනගන්න නෑ. මට ඒ ධර්ම දෙන පුද්ගලයාගෙන් මට වැඩක් නෑ. එයා පුංචි ළමෙක් වුණක් කමන්නේ නෑ. කවුරු ගිහියෙක් වුණක් කමන්නේ නෑ. කවුරුණක් කමන්නේ නෑ. මට ඕනේ දැනගන්න විතරයි. ඉතින් ඒක නිසා දැන් අපි ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ටික වෙලාවක් විවේක ගන්න ඕනේ. සුළු වෙලාවක්. විවේක අරගෙන පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ලෝකෙහි යථාර්ථය ආයතනයක් අපි බලමු. දැන් ඉතින් සූදානම් වෙන්න ඕනේ විවේක ගන්න. ආන අප ආන සති භාවනා මේ වචන දෙක තේරුම් ගත්තාම හරියි. ආන ආස්වාසය අප ආන ප්‍රස්වාසය සතිය කියන්නේ ඒකට සිහිය පිටව ගන්නවා භාවනා කියන්නේ බොහෝ වෙලාවක් ඉන්නවා එච්චරයි හුස්මර සිහිය පිටවගෙන බොහෝ වෙලාවක් ඉන්නවා ආන් එතකොට ආනාපාන සති සමාධිය ඇති වෙලා එතන ඉඳන් මොකද වෙන්නේ පංච නීවරණ යට යන්න පටන් ගන්නවා ඔය ධාන කියලා කියන්නේ අපි හාරුණේ ධාන කියලා කියන්නේ 아무තු මේ গুপ্তাර්ථයක් නැහැ කිලේශේ ඡායතීති ඥානං කියලා තියෙන්නේ කෙලෙස් දවන්නේ ධානයයි දවනවා කියන්නේ පංච නීවරණ යට කරනවා. පංච නීවරණ යට කරන්න නම් අපි උපේක්ෂක අරමුණක් ගන්න ඕනේ. උපේක්ෂක අරමුණක් අරගෙන ඒකට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්ත ඇටි පංච නීවරණ ධර්ම යට යනවා. යට යන්න යට යන්න මොකද වෙන්නේ? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකාග්‍රතාව නැගී එනවා. පහක් යට යනවා, පහක් යට යනවා, පහක් අතු වෙනවා. මර බල බිඳෙනවා බුදු බල මතු වෙනවා. ඒකයි මේ ධ්‍යාන කියලා කියන්නේ. මර බල බිඳගෙන බුදු බල නැති කරගන්නවා. බුදු බල ඇති කරගන්නවා ඈ. අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සත් ධර්මයේ තුල සැතපී ඉන්නවා. එච්චරයි. 아무තෙන් গুপ্তাර්ථයක් නැහැ. රූප රාග ඇති වෙන්නේ නැහැ. දැන් සමහරු කියන ධානය වලට ගියාම රූප රාග ඇති වෙනවා කියලා. රූප රාග ඇති වෙන්න බ්‍රහ්ම ලෝකෙට යන්න එපායි. මෙහි කොහෙද රූප රාග තියෙන්නේ? රූප රාග මෙහි නැහැ. මෙහි තියෙන තාගේ තමයි අපි දැන් යට කරගෙන යට කරන්න හදන්නේ. හැබැයි ඉතින් රූප රාගය ඇති වෙනවා බ්‍රහ්ම ලෝකේ අපේක්ෂා කරගෙන ඒකට යාම සඳහා සමාධිගත වෙලා ඔය මරණාසන්න අවස්ථාවේදී චතුර්ථ ධානයේට හරි යන්න පුළුවන් ධානයකට සමවැදුනොත් අන්න ඒ ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඊට පස්සේ වොන් රූප රාගය හිදී ඇති වෙන්නේ. මෙහෙදි නෙමෙයි ඈ. ආර්ය පුද්ගලයෙක් කවදාවත් බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ නැහැ. අනාගාමීන් උපදිනවා නැත්තේ නෑ. සාමාන්‍ය අය උපදින්නේ නැහැ. මොකද සාමාන්‍ය අය ධානගත වෙන්නේ නිවන් දකින්න සිත පිරිසිදු කරගන්න මිසක් බ්‍රහ්ම ලෝකෙට රින්ගන්න නෙමෙයි. ඒගොල්ලන්ට ශ්‍රද්ධාව තියෙනවානේ. එයා දන්නවා බ්‍රහ්ම ලෝකෙ කියන්නේ දුකක්. දිව්‍ය ලෝකෙ කියන්නේ දුකක්. සක්විති රජ්ජුරුව කියන්නේ දුකක් විතරයි. සක්විති රජ්ජුරුව කියන්නේ සැපක් නෙමෙයි. එතන දුකක් තියෙන දිව්‍ය ලෝකෙත් දුකක් බ්‍රහ්ම ලෝකෙත් දුකක්. ඒක නිසා ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් සමාධිගත වෙන්නේ ඒවට රින්ගන්න නෙමෙයි. නිවන් දැකීම සඳහා හිත පිරිසිදු කරගන්න. ඉතින් කොහෙද රූප රාගයක් ඇති වෙන්නේ? ඒවත් නිකන් බොරුවට වහලා මේ රූප රාග ඇති අපිට බයිනවා හංග කට්ටිය. මිනිසුන් ද රූප රාග ඇති කරලා දෙනවාලු කියලා. රූප රාග මෙහි ඉඳන් ඇති කරලා දෙන්න පුළුවන් නම් ඒක හරි වැඩක්. ජර්මනියට ගියාන් පස්සේ ජර්මන් රාගය ඇති වෙයි අපිට. ලංකාවේ ඉන්නකොට ජර්මන් ලංකාවේ ඉන්නකොට ඇති වෙන්නේ ලංකා රාගය. දැන් ජර්මන් යන්න වීසා අරගෙන තියෙනවා. પાස්පෝර්ට් එකක් තරම් තියෙනවා. තව ඉන්නේ ලංකාවේ. දැන් ලංකාවේ ඉන්න අයට තියෙන මොන රාගයද? ලංකා රාගය. ජර්මනියට ගියාන් පස්සේ අන්න ජර්මන් රාගය ඇති වෙනවා. දැන් ලංකා රාගය ඉවරයි. එතකොට මේ මේ දක්ෂ යෝගාවචරයේ පංච නීවරණ යට කර යට කරගත්ත තරමින් කොහෙද පින්නතර මේ අසත් ධර්මයේ යට කරගත්තාම රූප රාගය ඇති වෙන්නේ රූප රාගය කියන්නේ අසත් ධර්මයක් නෑ නේද? රූප රාගය කියන්නේ අසත් ධර්මයක්. ඉතින් ඔයක රූප අසත් ධර්මය තියෙනවා නම් බුදුහාමුදුරුවෝ කියයි සමාධිගත වෙන්න කියලා. කියයිද බුදුහාමුදුරුවෝ කවදාවත්? කවදාවත් ඒක වෙන්න බෑ. වෙන්නේ මොකද්ද? අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ තුල සැතපී ඉන්නවා පින්නතුනි. වෙන මොකවත් නෙමෙයි. අසත් ධර්මයේ යට වෙන්න යට වෙන්න පීටි සුඛ ඒකාග්‍රතාව. ප්‍රීතියට ඒකාග්‍ර වෙනවා. ප්‍රීතියට ඒකාග්‍ර වෙලා ඉන්නකොට කයයි හිතයි සැහැල්ලු වෙනවා. සැපේ කියන්නේ ඒකයි. සැපේ කියන්නේ සැහැල්ලු බව කියන එකයි. එතන තමයි කාය පස්සද්ද, චිත්ත පස්සද්ද, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය මුල්තා, චිත්ත මුල්තා ඔක්කොම තියෙන්නේ ඔන්න ඔතන තමයි. සැප කියන තැන. කය හිතයි දෙකම සියුම් වෙලා යනවා. සැප. ඊළඟට ලෝකෝත්තර සැපය කියන තැන කය හිතයි දෙකම නැති වෙලා යනවා. ඒක ලෝකෝත්තර සැපේ. මෙතන වෙන්නේ සියුම් වෙන එක. ඒකත් සැපක් තමයි. අර ප්‍රීතියට වඩා හොඳයි සැපේ කියන එක. තේරුණේ? ඊට පස්සේ මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා ඉසමුදුනේ ඉහළට නැග්ගයන් පස්සේ අන්න හතරවෙනි වරටක් කෙලෙස් දහණය වෙලා හතරවෙනි ධානය කියලා කිව්වත් කමන්නේ නැහැ එතන තියෙන උපේක්ෂාව. මේ උපේක්ෂාව මත තමාගේ සිත බොහෝ වේලක් පවතිනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා යටපත් වෙනවා. යටපත් වෙලා මෙදහස් සිතක් ඇති වෙනවා. ආන් මේ මදහස් හිතෙන් තමයි යථාර්ථය දකින්න පුළුවන්. අන්තගාමී හිතකින් කවදාවත් යථාර්ථයක් දකින්න බෑ පින්නතුනි. තේරුණා නේද? ඒ සඳහා අපි සුළු වේලාවක් දැන් මේතන ඉන්න අයට මම හිතන්නේ බොහෝ දිනකට 90%කටත් වැඩිය පුළුවන් හතරවෙනි ධානයේ සමාදින්න මම දන්නේ ඇටියට. එහෙමනම් අපි සිරිත් පරිදි කය ඍජුව තබා ගන්න. කය පහසුවෙන් තබා ගන්න. දැන් ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. හුස්මට හිත යොමු කරගෙන ඉන්න. එක පාරක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න. එක පාරයි දෙපාරක් එපා. මේක ස්වභාව ධර්මයක්. අපි කරන දෙයක් මේ ස්වභාව සිද්ධියක් මේක. ඒ ස්වභාව සිද්ධියට හිත යොමු කරගෙන අවධාරණයෙන් යුක්තව දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි කියලාම හිතන්නේ එච්චරයි. වෙන මොකවත් කරන්න එපා. පාලනය කරන්න යන්න එපා. කෙටි කරන්න යන්නත් එපා, දික් කරන්න යන්නත් එපා. කෙටි ස්වභාවයක් දැනුනොත් කෙටි කෙටි කෙටි කෙටි කියලා හිතන්න. මේක සියුම් වෙන්න පටන් ගත්තොත් එහෙම සියුම් වෙන බවම හිතන්න පටන් ගන්න වෙන මොකෝවත් හිතන්න එපා. දිගයි කියලාවත් හිතන්න එපා එතනින් ඈ සියුම් වෙන බවම හිතන්න. මේක සියුම් වෙන බව හිතාගෙන හිතාගෙන හිතාගෙන ඉන්නකොට හොඳටම සියුම් වෙලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයකටපත් වෙයි. අන්න එතෙන්දී සංසිඳිලා. සංසිඳිලා. සංසිඳිලා. සමාධි සිත හුස්මටම ඒකාග්‍ර වෙලා. අන්න ආනාපානසති සමාධිය ඇති වෙන තැන. එතන ඉඳන් ඉතින් ධාන වලට නැග ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි මේක අභ්‍යාස කරන්න බලමු. දැන් සෑම දිනෙකම කය බුද්ධ හනුමතේට අනුව කය ඍජුව තබාගෙන පහසුවෙන් වාඩි වෙලා එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න. දැන් හුස්මටම හිත යොමු කරගන්න. හුස්මෙහි දිග ස්වභාවයක් දැනෙනවනම් දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ගායි කියලාම හිතන්න සමාධි සිත හුස්මතම ඒකාන්ත Mm-hmm. සිටිනවා. සිටිලා සම්මාදී සිතා හුස්මටම ඒකාග වෙලා सीधी राह සිත උසුම් Hallelujah. පන්දගින්නේ ධ්‍යානය සමාධි සිත හුස්ම පන්නනනේ දිහා දෙවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය සමාධි සිත ඉරණට නැගිලා එස්මට්ටමින් Mm. පල්වෙනි ධ්‍යාන 我的名字叫。 mm-hmm. සමාධිය මර්සිී උගන්වන්නේ සිත සමාධි කරගන්න සමාධිගත කරගන්න හැටි. මේක පුහුණුවක් පමණයි. මේගොල්ල මේ විදිහට මේ අනුව තනියම මේ වැඩේ කරන්න ඕනේ. ආන් එතකොට තමයි තමාදී දෙයක් බවට පත් වෙන්නේ. තේරුණා නේද? ඉතින් පිටින් බලා ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේ විකාරේ? මේක නිකන් මෝහනයක් නේද කියන්නේ නෑ පිළිගන්න. කෙනෙකුට යමක් උගන්වනකොට අපි පුංචි ළමයෙකුට අතින් අල්ලලා තමයි අකුරක් ලියවන්නේ නේද? අතින් අල්ලලා අකුරක් ලියවනවා අපි. ඊළඟට පුංචි ළමයාගේ ඇඟිල්ල කියලා ආයන්න කියලා කියවනවා. එන එකත් මෝහනයක් වෙන්න ඕනේ. නෑ එහෙම හිතන්න එපා. ගුරුවරයෙක් තමන් සමාධිගත වුණ ආකාරය ශිෂ්‍යයින්ට කියලා දෙනවා එච්චරයි. ඊට පස්සේ කට්ටිය තනියෙන් යන්න පුළුවන්. දැන් මෙතන ඉන්න බොහෝ දිනෙකට හතරවෙනි ධානයට යන්න පුළුවන් අය මෙතන ඉන්නේ. අයි මම පැත්තකටවත් එන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා කරනවා ඒ කට්ටිය. තේරුණේ සමතවා සමාවිත අපිටත් වඩා හොඳින් ධානයගත වෙනවා ඇති. එක එක්කෙනාගේ ශක්තියන් වල හැටියට ඒක. ඉතින් ඒක නිසා ඒවා හිතන්නේ නැතුව මෙන්න මේ ක්‍රමයට එකපාරක් හුස්ම රැල්ලක් හෙලන්න ඊට පස්සේ ඒකටම අවධානය යොමු කරගෙන ඒ ගැනම හිත හිතා ඉන්න එච්චරයි වෙන මොකවත් කරන්න එපා හුස්ම දික් කරන්නවත් කෙටි කරන්නවත් යන්න එපා ඒවා අපිට අයිති වැඩ නෙමෙයි ආස්වාසයේ ප්‍රස්වාසයේ ස්වභාව සිද්ධියක් අපි ඉතින් බලාගෙන ඉන්නවා ඉතින් ඒක තියා දිග නම් දිගයි කියලා හිතනවා කෙටි නම් කෙටි හිතනවා කියලා දැනගන්නවා දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති වෙතින්නේ. දීර්ඝ ආස්වාසයේ සිද්ධ වෙනවා නම් දීර්ඝ ආස්වාසයේ සිද්ධ වෙනවා කියලා පජානාති කියලා කියන දැනගන්නවා. ඒක තමයි බුදුහාමරයන් ක්‍රමේ. ඉතින් මේවා ප්‍රායෝගිකව ඔය කට්ටිය පුද්ගලිකව ගිහිල්ලා අත්දා බලන්න. එතකොට Tamanට තනියෙන් මේ தত্ত্বවලට නැග ගන්න පුළුවන් වෙයි. පළවෙනි සමාධිය ගන්න ආනාපාන සති සමාධිය සකස් කරගත්තා නම් උසටම ඇති. අනික් අපි ඉතින් අනායාසයෙන්ම නැගලා යනවා එයා. අපි එපා කිව්වත් නැගලා යනවා. ආනාපාන සති සමාධිය සකස් කරගන්න අර තියෙන්නේ දිග්ගායි දිග්ගායි දිග්ගායි ඊළඟ කෙටි කෙටි කෙටි සංසියුම් වෙනවා සංසිඳෙනවා. මේක අභ්‍යාසයක්. මේ පළවෙනි අවස්ථාවේදී මේක හරි ගියේ නැත්නම් ආයතරයක් එන්න මුලට. ආයෙත් මුලින් ඉඳන්ම යන්න. දෙවෙනි අවස්ථාවේදී ආනාපානයට සමාධියට ආවෙ නැත්නම් ආයෙත් ඇතර ගන්න මෙහාට. ආයතරයක් අර විදිහටම යන්න. තුන්වෙනි අවස්ථාවේදී සමාධිගත වුණේ නැත්නම් ආයෙත් ඇතර ගන්න මෙහාට. සමාධිගත වෙනකම්ම මෙන්න මේ ටික හරි ගස්ස ගන්න ඕනේ. මේක තමයි උපචාරය සකස් කරගන්නවා කියන්නේ. උපචාරය සකස් කරනවා කියන්නේ ධාන වලට නැගගන්න මුල් අවස්ථාව ධාන වටේ සැරිසරනවා කියන එකයි. උපචාරය කියලා කියන්නේ උප කියන්නේ සමීපය, චාරය කියන්නේ සැරිසරනවා. කුමක් සමීපයේද? ධාන සමීපයේ. ධාන වලට නැගගන්න සෝදානම් වෙනවා කියන එකයි උපචාර කියලා කියන්නේ. ඔය ආනාපාන සති සමාධියට කියන්නේ උපචාර සමාධිය කියලා. ඉතින් ආනාපාන සති සමාධිය ඇති කරගත්තාම ඉතින් එතන ඉඳන් නැගලා යනවා අපි එපා කිව්වත් අහන්නේ නැහැ ඕකල යනවා ධාන කියලා කියන්නේ ඉතින් එහෙම ආනාපානයේ ඉන්නකොට කෙලෙස් දැවෙනවා එච්චරයි. දැන් ওই බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ ධාන ගැන කතා කරලා නැහැ. ආනාපාන සති ආනාපාන පබ්බේ විතරයි තියෙන්නේ. ධාන ගැන කතා කරලා නැහැ. ඒ මොකද එහෙම කතා කරලා නැත්තේ? මේ ආනාපාන සති සමාධිය සකස් කරගත්තට පස්සේ කෙලෙස් දැවෙන්න පටන් ගන්නවා. පළවෙනි වරට දැවෙනවා, දෙවෙනි වරට දැවෙනවා, තුන්වෙනි වරට දැවෙනවා, හතරවෙනි වරටත් දැවෙනවා. ඉතින් ඒව 아무තුවෙන් ඉතින් හිතන් හිතුවත් කමන්නේ නොහිතුවත් කමන්නේ හැබැයි ධානාගත වෙලා ධාන තලයක් තුළ ඉන්නකොට පහසුවෙන් ඉන්න පුළුවන්. ධාන තලයකට ඇතුළු වෙනාන් පස්සේ ඉහළ යන්නෙත් නැහැ පහළ යන්නෙත් නැහැ. ඒ ධාන තලය ගැනම හිත හිතා ඉන්නවා. ඊට පස්සේ හිත දුවන්න එහෙම පටන් ගත්තොත් දැන් හිතන්නකො පළවෙනි ධානය තුළ හිත දුවන්න පටන් ගත්තා කියලා. පළවෙනි ධානය. පළවෙනි ධානය සමාධි සිත හුස්මට ඒකාග්‍ර වෙලා කියලා හිතපු හැටි ආයතනයක් හුස්ම අල්ගනවා. බා පුදුම දෙයක් ඒක. දැන් දෙවෙනි ධ්‍යානෙදිත් දුවන්න පටන් ගන්නවා. සමහර විට. එතෙන්දිත් කරන්නේ අරකේ ධානයේ නම සිහි කරනවා, ಗುಣ සිහි කරනවා. දෙවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය සමාධි සිත ප්‍රීතියටම ඒකාග්‍ර වෙලා කියලා මතක් කරනකොට ආයතනයක් ධානය අල්ලන්නේ නැහැ කියලා ප්‍රීතියම අල්ල ගන්නවා. ආන් ඒක උපක්‍රම තියෙන්නේ. ඒවත් ඒ කරන්න තේ කරන්න ධානය ශක්තිමත් වෙනවා. ඉහළ යන්නෙත් නැහැ, පහළ යන්නෙත් නැහැ, පැත්තට යන්නෙත් නැහැ, කාමරයකට විදලා දොර වහගත්තා වගේ. ධානතලයකට ගියන් පස්සේ. ආන් ඒ සඳහා අපිට මේක පාලනය කරගන්න මේ ධානතල ගැන සිහිපත් කරනකොට පහසුයි. නැත්තම් මේක ඉහළට නැගලා යනවා කියන එක නවත්තන්න බෑ. ඒක අනිවාර්යෙන්ම යනවා. දැන් ওই සමහර මට කෝල් දීලා කියනවා ආමුදුරනේ ආනාපාන සති භාවනාව කරනකොට සිත ඉරල යනවා කියනවා. යනවා තමයි ඉතින් ඒක මාත් දන්නවා. ඉරල යනවා. ඉරල ගිහිල්ලා තියෙනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ කෙලෙස් වලින් නෑ බර වෙලා තියෙන්නේ. කෙලෙස් යට යන්න යට යන්න හිත සැහැල්ලු වෙනවා. කයස් සැහැල්ලු වෙනවා, හිතත් සැහැල්ලු වෙනවා. නැගලා යනවා ඊට පස්සේ. ඒවා පාලනය කරන්න තමයි අර ධානාතල කියලා තියෙන්නේ. පියවර හතරකින් පාලනය කරනවා. ඒ පාලනය කරගන්නේ හොඳ නැත්නම් කොහේයි දන්නේ නැහැ. හැබැයි කොහෙ ගියත් මේක දාලා යන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. දාලා නැහැ යන්නේ නැහැ. අරන් තමයි යනවනේ යන්නේ. හොඳයි.